දැයි අපි අද මේ ඊටාම වාසනාවන්ත මොහොතක් මට හිතෙනවා වාසනාවන්ත දවස් කීපයක් උදා වෙන්න මේ යන්නේ එක්කම සේරම හේතුනේ විදිහටම සකස් වෙලා හේතුන් දසදහස් ගණනක් හරි විදිහට සකස් වෙලා තමයි මේ ඵලය අද උදා වෙලා තියෙන්නේ. ඉතින් මගේ හිතට හරීම කෘතඥ භාවයක් ඇති වෙනවා මේ ස්වාමින් වහන්සේගේ පාමුල මෙහෙම දවස් ගණනාවක් විඳින්න ඒ කුසල කර්මයන් අපි එක්කෝම ඒ ඒ විදිහට ඒ භවයන්හි ඉඳන් සිද්ධ කරගෙන ඇවිල්ලා තියෙනවා නේද කියලා. ඒ වගේම ගොඩාක් කෘතඥ වෙනවා ස්වාමින් වහන්සේ අපේ ආරාධනාව නැවතත් පිළි අරගෙන ලෙඩ රෝග සේරම පැත්තක තියලා ඒ කරදර බාධක සේරම යන හිතන්නේ නැතුව නැවතත් මේ ගමන යන්න අදිෂ්ඨාන කරලා මේ පැමිණියා. ඉතින් නැවතත් අපි මේ පුරුදු පුහුණු තැන මේ වගේම කල්‍යාණ මිත්‍රයින් එක්ක එකතු වෙන එක කියලා නිම කරන්න බැරි වාසනාවක් මට හිතෙනවා. ඉතින් අපි මේ වාසනාවන්ත මොහොත හොඳට එක පොඩි මොහොතක්වත් අතහරින්න නැතුව ෂණ සම්පත්තියෙන් සිහියෙන් නුවණින් සතියෙන් සෑම මොහොතකම ඉන්න මේ දැන් අදිෂ්ඨාන කරගන්නු. ඉතුරු ටික ඉබේ තමයි සිද්ධ වෙන්නේ හේතුඵල වශයෙන්. ඉතින් සතියෙම ඉඳලා මේ ආරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා කියලා ඒ සේරමත් සිද්ධ වෙලා තියෙන වෙලාවේ අදිෂ්ඨාන කරගනිමු. noble silence ඒ නිශ්ශබ්දතාවය හොඳට රකින්න. ඉතින් ඒ නෝබල් සයිලන්ස් කිව්වහම මට එන්නේ කතා බහ කරන එකත් නවත්තලා එක එක්කෙනා දිහා බලන එකත් එක එක්කෙනා එක්ක බෙදා හදා ගන්න දේවල් ඒ සේරම දැන් සංසාරයක් ගානේ අපි කරලා ඉවරයි. ඉතින් දැන් හිතමු මේ හුදේකලාව යන ගමනක් මේ සත්‍ය හොයාගෙන යන්නේ දුක නිවා ගන්න යන්නේ. ඉතින් ඒක හුදේකලාවම තමන්ටත් අනුන්ටත් කරදරයක් වෙන්නේ නැතුව ඒ නෝබල් සයිලන්ස් එකට හොඳට හිත අවධානය කරලා අදිෂ්ඨාන කරලා ඒ විදිහට මේ දවස් ටික අපි ගත කරමු. උදකලාවම කිව්වහම තමන් විතරයි මෙතන ඉන්නේ කියලා හිතාගත්ත තරමට තමයි හොඳ. ඉතින් මේ විදිහට තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්න. ප්‍රශ්න මතුනොත් එකෙන් පස්සේ මට කතා කරන්න පුළුවන් නැත්නම් රෑ 9න් පස්සේ කතා කරන්න පුළුවන් ඕන වෙලාවක. නැත්නම් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා නම් කොලේක ලියලා දෙන්න පුළුවන්. දැන් අපේ කාලසටහන බැලුවහම අපි හුඟක් අය ගන්නවා ඇවිල්ලා කියනවා පහට අවදි වෙනවා. ඒක පහමාර වෙනකොට walking meditation පටන් ගන්නවා. හයේ ඉඳන් හතමාර වෙනකන් sitting meditation එකට අපි සේරම එකතු වෙන්න ඕනේ sitting meditation. ඒක අනිවාර්යයෙන්ම කරමු. ඊට පස්සේ මේ උදේ කෑම ඊට පස්සේ දිගටම අපි walking sitting walking sitting කරලා 12 මාර වෙනකොට තමයි යන්න ඕනේ දවල් ආහාරය පිණිස. ඒකට එතනත් ගාක නිශ්ශබ්දතාවයෙන් ඉහිල්ලා බුඩිස් ගෲප් කියලා ගහලා තියෙනවා නොටිස් එකක්. ඒ ඒ මේසවල වාඩි වෙලා තමන්ගේ ආහාරය අනුභව කරන්න. ඒ වගේමයි දව 12 මාට ඒක. දවල් දාණය ගැන මම කියන්න කැමතියි. අපිට ලැබෙන්න යන දේ මම කියන්නම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන කෑම තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට අනුභව කරන්න ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ හතර තමයි ලැබෙන්නේ. උතින් ඊළඟට අපි දවස් දිගටම වැඩ කටයුතු කරනවා දවල්ට තියෙන කමටහන් කට්ටියම කරන එක. තනි තනියම කරන කමටහන් නෙමෙයි. group කමටහන. ඒ හින්දා කිසිම ලැජ්ජාවක්, චකිතයක්, බයක් නැතුව ස්වාමින් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික අහලා හොඳට one to one discussion එකක් ගියොත් වටේ ඉන්න අයටත් ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒක අපි දවසක ක්ලාස් එකක ටේප් එකක් දාලා ඇහුවා ඉන්න අය දැක්ක කොච්චර වටිනවද කියලා group කමටහන. ඉතින් කොලේක ප්‍රශ්නේ ලියලා දුන්නත් ඒක තමන්ගේ ප්‍රශ්නේ නම් ඒ ප්‍රශ්නේ විසඳන වෙලාවට තමන්ගේ හිත හදවතින් එන සෑම ප්‍රශ්නයක්ම ඒ ඒ වෙලාවට අහලා විසඳ ගන්න. ඒක අනාගතම මොහොතක් ලැජ්ජාවට මුල දීලා ඒක නැති කරගන්න එපා. ඒක හොඳට හිතට ගන්න. ඒ ඒ මොහොතේ උදා වෙන්නේ මතු වෙන්නේ ප්‍රඥාව. ඒ මොහොත නැති කරගන්න එපා. ඉතින් තමන්ගේ ප්‍රශ්නේ විසඳනකොට හොඳට ඒක ප්‍රශ්නාර්ථක විදිහට යන්නේ කණික් අයත් හරි ආසාවෙන් අහගෙන ඉන්නේ. හින්දා ඒ විදිහට අපි කරමු. තව දුරටත් අර ඉමේසෙන්ට් එක මැනේජ්මන්ට් එක කියපු විදිහටම අපි ඒගොල්ලන්ට ගරුත්වයෙන් අපිට ඒගොල්ලෝ ටෝක් එක දුන්නා. දැන් ඒ විදිහටම ගරුත්වයෙන් නිහතමානීව ඉන්න බලමු. ඒ ඒ අයට එහෙම නිහතමානීව ඉන්න පුළුවන් එකමයි මේ ධර්ම මාර්ගයේ පදනම. ඉතින් ඒකත් ගරු කරගෙන අනිත් අයටත් ගරු කරගෙන ස්වාමීන් වහන්සේටත් ගරු කරගෙන අපි මේ සති දෙක හොඳට ගත කරන්න බලමු මම මේ සියලු දෙනාටම මේ සත්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවයෙන් කිසිම කරදරයක් නැතුව මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මාව තැඹුවත් එකයි බැද්දත් එකයි තැඹුවත් එකයි දෙහිගෙඩිය වගේ මිරිකල ගත්තත් එකයි කියලා කියන නිසා අපි මේ විදිහටම ප්‍රයෝජනෙ ගම්මු කියලයි මම කියන්නේ අපි හැමෝට. ඉතින් ඉතුරු ටික මම තාම නිහතමානීව මේ වචන ටික ඉවර කරනවා. මේ කරුණීය ස්වාමීන් වහන්සේ සද්ධා දිසමකට පින්වත්නි අපි මේ වගේ වෙලාවක සම්පාදනය කළ යුතු කාරණා තුනක් තියෙනවා සාමාන්‍ය තිබුණ ආරම්භයේදී එකක් තමයි අපේ චර්යා පද්ධතිය ගැන අපි එකකතාවයකට එන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී එකිනෙකාගේ පිරිසුදුකම, විශ්වද භාවය, එකිනෙකාට දෙන ගෞරවය, ඒ ආරක්ෂා කිරීම සඳහා කටිකාවතකට එකතු වෙනවා. ඒකේ කටයුතු තමයි ශිරෝමගේ කියෝනේ. ඒක සම්බන්ධව එකතු කරනවා නම් කියන්නේ හැම කෙනෙක්ම දන්නවා ඒකට අවශ්‍ය පහසු කාණ්ඩික තමන්ට වෙනම කාමරයක ඉන්න පුළුවන්. ඒ සඳහා පිළිසිතු කිරීමේ කටයුත්තක් නැතුව ඒ මුදල් දුන්නා. ඒ කටයුත්ත සිද්ධ වෙන තැනට ආවට පස්සේ ඉතුරු ටික තියෙන තනි කරව තමන්ට. ඒ නිසා පහසුකම් අපිට මෙතන විදිහට හොඳයි නමුත් පන්ටන මේක වැඩි බලාපොරොත්තු වෙන්න අපිට බෑ. ඒ නිසා හොඳට භාෂා ලැබිලා තියෙනවා ඒ චර්යාපද්ධතිය කියලා කියන්නේ තමන් තමන්ටම ගෞරව කරගන්න, ධර්ම ගෞරවයත් ඇති කරගන්නවා. අනුන්ගේ තියෙන විවේකයේ පිසුකමක් කවුරු කරනවා. ඉතින් ඒකට මම හිතනවා අපිට මේ ස්ථානෙත් එක්ක වෙයි කියන සම්බන්ධතාවය කොහොම ඉන්නේ සුවතතාවයකට පත් වෙන්නේ කියන. ඒ තමයි පළවෙනි එක චර්යා පද්ධතිය. ඒක පිළිබඳ අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා මට මගදී හරි හම්බුනොත් කතා කිරීමට විසඳා ගන්න මෙහෙමයි. ඒ වගේම අපි මේ වෙලාවේදී මේ කරන කාරණා පිළිබඳව යමක් පිළිසුතු නැත්නම් පිළිසුතු කරගත යුතු නම් ඍජු කරගත යුතු නම් ඒ සඳහා වෙලා ගන්න ඕනේ. ඒක පලික දෙක අපේ කාලසටහන නිසා මම කියලා මම ඉල්ලීමක් කරනවා ඒ කාලසටහන පෙන්නන කාල තියන්න මෙතන අනිගසලා තියෙනවා. ඒකත් අපිට එකිනෙකාගේ විමසන්න ඕනකමක් නැත්තේ නෑ. කාලසටහන කියන්නේ මොකක්ද කියලා ඒකත් ඔය චලිය පද්ධතියම එක. දෙක තමයි ඔක්කොම එක කමටහනකට එක භාවනා උපදේශ ප්‍රදේශයකට ගොනු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකට අපි කියන කවටහන් දීම කියලා ඒක බොහොම ගෞරවයෙන් කරන දෙයක්. ඒ සඳහා දැන් අපි නිසනවනේදී භාවනා පන්ති භාවනා රිට්‍රීට් පන්තියක් විතර කරලා අහදාගෙන තියෙනවා මූලික උපදේශ ප්‍රති ප්‍රතිගත කරලා. ඉතින් ඒක අපි තව ටිකකින් මේ අවස්ථාවේ රැස්වීමේදී කරන අංකයක් විදිහට අපි ඒකට අහුම් කරනවා. සංකල්පික ඉවර වෙලා ඒක සම්බන්ධව හෝ මේ තාක් මේ අමුවිමේදී අපිට පිළිසුතු වෙච්ච නැති යම් ඉතු කරගත්ත ඉතු කර්ම කියනවා අපි කසකට. තුන්වෙනි එක තමයි පිළිස සීලයක පිළිටවන්නට. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ හිත උදේට. ඒක නිසා ඒක හරුණකට පස්සේ අපිට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා දවල් දාහනේ හම්බ වෙන්නේ 12න් පස්සේ නිසා අපිට පෝසත අටහාර සීලය සමාදන් වෙන්න පුළුවන්ද කියලා මම පොඩ්ඩක් හොයලා බලනකොට ඇත්තටම මධ්‍යන්නේ යොමු වෙන්නේ තවල් එක වෙනකම් ඒ නිසා අපිට 12 මාර්ග දාන ගත්තත් පෝසත අටහාර සීලය සමාදන් වෙලා කරන්න. ඔල්ලෝසේ බය ගන්න වෙනසුණාට මධ්‍යන්නේ හෙට ඉඳලා 12:59ට වැටලා තියෙනවා. ඒ නිසා අපි මම යෝජනා කරනවා සිද්ධාන්ත පොසත්ඨාංග සීල සමාදන් වෙන කියලා. ඒකකට අපේ කාර්යතුර සම්පූර්ණවම කාර්යපද්ධතිය අපි දාන්නවා. අපි භාවනා කරන හැටි පරියන්කේ මෙහෙමයි, අර්පණය කරන්නේ මෙහෙමයි. එදිනදා ජීවිතේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කාලසටහනත් කරන්නේ මෙහෙමයි කියන එක තොරතුරු ලබා ගන්න පුළුවන්. සීල සමාදන් කිරීම හේත කරන බලාපොරොත්තු වෙන නිසා මම ඉල්ලා හිටනවා මේ අටිගත කරලා තියෙන දේශනය මේක සිංහලෙන් දාන්නේ කොහොමදයි කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්.